අයවැය ලේඛන ඉදිරිපත් කරේ මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇමතිතුමා. දැන් එතුමාගේ අයවැය ලේඛනයයි ඊයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය අතර පරස්පරයක් තියෙනවා. දැන් මේ අයවැය ලේඛන දෙකක් තියෙනවා. මේ දෙකෙන් කොයිකද පිළිගන්නේ? රවි කරුණානායක මුදල් ඇමතිතුමාගේ අයවැයද? එහෙම නැත්නම් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අයවැයද මේ දෙකෙන් කොයිකද මේ පාර්ලිමේන්තුවට වළංගු වෙන්නේ? රවි කරුණානායක මහත්තයා කියනවා දුම් පරීක්ෂා ගාස්තු අඩු කරන්න බෑ. මේ ඊයේ කියපු එක සම්පූර්ණ ඊට වඩා වෙනස්. දැන් ජනාධිපතිතුමා කියලා තියෙනවා අයවැය තියෙන ප්‍රශ්න රට ඉඳලා ආවට පස්සේ නිරාකරණය කරනවා කියලා. අවුල් ලියනවා කියලා. එතුමා ඇවිල්ලා තව එකක් දැම්මොත් එකම කැබිනට් එකේ ජනාධිපතිගේ අයවැය එකයි, අගමැතිගේ අයවැය එකයි, මුදල් ඇමතිගේ අයවැය එකයි. මේකේ කොයිකද පිළිගන්නේ?